දෙයක් දැනෙන්න ගන්නවා. මේ මේ හැම දෙයකම මිදුණු ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒකයි ඥානෙ. ඒකයි අත්තකමේ දකින්නවා කියන්නේ. මේ වචන භාවිතා කරලා ඔබතුමියට මේ ධර්මයේ පෙන්වන්නේ. මේ ප්‍රතිපදාව පෙන්වන්නේ. ප්‍රතිපදාව පෙන්වන්න බැහැ. නමුත් ඔබතුමියම දකින්න ඕනේ. අපි කොච්චර අපි උගුල රේරහ වෙනකම් මෙහෙම කියවත් ඔබතුමියට දැනෙන්නේ නැත්නම් අපි කුමක් කරන්නද? අන්න එහෙම දෙයක් තියෙනවා මේ ප්‍රතිපදාව ඒ තරම්ම අසරණයි මේක මේක ඇත්තටම බුදුන් වහන්සේ පැය ගණන් සමහරලාට අපිට තේරෙනවා එක්කෙනෙක් වෙනුවෙන්ම ඇයි ධර්ම දේශනා කළේ කියලා. ඒ තරම් ඒ තරම් මේක මේක මේක තමන්ම ගන්න ඕනි දෙයක්. මේක මේ තමන්ගෙම කුසලයේ තියෙන කුසල කියන්නේ දක්ෂතාවයේ තියෙනවා. දක්ෂතාවය. දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. බලෙන් දෙන්න බෑ. එහෙම අයාලා කරන්න අවශ්‍ය. ඔව් මේකේ මේක මේකේ දැන් තමන්ගේ අනිත් සාධක බලපානවා. තමන්ගේ හිත නිසම රාග කාම රාගයෙන් තියෙනවා නම් පටිගයෙන් තියෙනවා නම් අර නීවරණ තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය උද්ධච්ච කුච්ච ඒක නිසා දකින්න බැරි වෙනවා එහෙම දැන් නිදිමතේ ඉන්න ඔබට මේක දැන් දකින්න ඕනකමක්වත් වෙයිද නැහනේ නෑ කියන එකත් දිලිකියායයි දුකක් හිතට වේහිතක් දුකක් වේදනාවක් දැනෙච්ච වෙලාවටත් ඒ ඒක තියෙනවා ඒ තියෙනවා ඒක කම්පාවන වෙලාවටත් එතනත් බෑ මනස හරි පුදුම විදියයි ඒ කියන්නේ මේක හොඳ මේ මහා අවබෝධයක් මේ හැම හැම පැත්තකින්ම මේ මේ මෙතන තියෙනවා මෙතන සබ්බාහු සූත්‍රයේ තියෙන විදිහම තමයි සබ්බාහු සූත්‍රයේ දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා කියලා එනවනේ භාවනා පහතබ්බා. මේ කතාවයි තියෙන්නේ. හැම තැනම පෙන්නලා තියෙන්නේ එක එක තැන්වල බුදුන් වහන්සේ එක එක කෙනාට පැහැදිලි කරපු කෙනායි කෙනාගේ විදියට ඒ වෙන වෙනස්කම් ටිකක් විතරයි. එකම දෙයයි මෙතන. මේ මේ මේ මේ සිතුවිලි ඇති වෙන නැති වෙන ස්වභාවය දැනෙන ඥානය අවදි වෙනවා. එහෙමයි. ඒ තුලින් ඒක ටික ටික තව තව ඒ තුල ඒක දකින්න දකින්න වැඩි වෙනවා. විවර වෙනවා. විවරිත විජටිත තව තව තව තව ඒක ඒක අපි ඒක එක කණාමැදිලි එළියක් වගේ මුලින් මේ මේ සත්‍ය පේන ගන්නවා මේ විද්‍යා ලෝකයේ එනවා. හැබැයි මේ ප්‍රඥා ලෝකයේ ඇති වෙනවා. හැබැයි ඒක තව තව තව තව වැඩි වෙනවා මේ ධම්මති ඥානය වැඩෙන වැඩ. ඒකත් එක්ක මේ මේ මේ මෙතන තියෙන සතර සම්ප්‍රදාන වීරය බැලුවහම. මෙතන තියෙන බැලුවහම මෙතන පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. වචන ගොඩක් විතරයි හැබැයි ඔක්කොම කියලා අපි ඒත් එක්කම කියනවා. ඒකට හේතුව මෙතන වෙන දේ දැනෙන එකක් ඒක තමයි ලෝකෝත්තර පැත්ත. දැනෙන දේ. දැනෙන දේ. අන්න හරියි. ඒක තේරුණානේ. ඉහි වැඩිලා ඥානයේ අවදි වෙලා ඥානයේ කරා යන ගමනක් තමයි නිවන් මාර්ගය. ඥානයේ හරහා එතනදී හොඳ නරක ඒව මොනවත් හම්බ වෙන්නේ නැහැ. මේ නාම රූප වල ඔක්කොම තියෙන්නේ. එහෙමයි. ඔතන දැන් දැන් සූත්‍රවලිනුත් ඒක පෙන්වන්න පුළුවන්. විඤ්ඤාණං අනිදස්සනං අනත්තං සබ්බතෝපව එත්ත ආපෝච පඨවි තේජෝ වායු නගරති කියලා. ඊට පස්සේ කියනවා දීග අර අනාතුලං සුභා සුභා බුදුන් වහන්සේ එතරම් පෙන්වද විඤ්ඤාණය අනිදස්සන උණු තැන දිග කොට ඊනි මාත අර 11 ආකාර ගොඩම නැති වෙනවා. අර 11 ගොඩවල් ස්කන්ධ ගොඩවල් අර ස්කන්ධ පෙන්වනකොට ස්කන්ධ හඳුන්වනවනේ. අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුර වේවා ළඟ වේවා සම්තිකේවා කියලා පෙන්නනනේ. ඒ කියන්නේ මේ අපේ එන අරමුණේනේ ඔය ඔක්කොම තියෙන්නේ. මේ අතීත අනාගත වර්තමාන මොකක් හරි එන අරමුණේ ඔය ඔක්කොම තියෙනවා. ඒ අරමුණේ මිදෙන තැන සේරකෙම මිදෙනවා. හීනි මහත ඔය ඔක්කොම මිදෙනවා. ඒ කියන්නේ මේ සිතක සිතෙන් මිදෙන තැන සියල්ලෙම මිදෙනවා. ඒ කියන්නේ හොඳ නරක කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. අන්තයක් හම්බ වෙන අන්තවල තියෙන්නේ. හොඳ කියන අන්තේ නරක කියන අන්තේ දෙයක් තිබ්බ. දැන් පොත තිබ්බොත් එක්ක හොඳයි එක්ක නරකයි. ඒ පොත නැති වුණා. තිබ්බොත් අනිවාර්යෙන් අන්ත දෙකකට වැටෙනවමයි. වැටෙනවමයි. හැබැයි පොත හම්බුනේ නැත්නම් අන්ත දෙකක් නැහැ. ඒ දැන් පොත තිබ්බොත් තමයි ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ රාග දේශ මොහ. පොත තිබ්බොත්. එතකොට එහෙම වුණොත් තමයි එතකොට එතන තණ්හාව තණ්හාව තියෙන තැනමයි රාග දේශම සාධක තණ්හාවෙම අභ්‍යන්තර සාධකයේ තමයි රාග දේශමෝ. තණ්හාව පෙන්තර දර්ශකයේ තමයි රාග දේශමෝ. ඔක්කොම එකට තියෙන්නේ වචන වචන ගොඩක් විතරයි. අර එකම මේ කතාවක් තියෙන්නේ. දැන් මෙතන අපි එන අරමුණ බාහිරේ කියලා දැන් සාමාන්‍ය පෘථග්ජන භූමියේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්න භූමියේ හැම දෙයක්ම බාහිරනේ තියෙන්නේ. ඒතකොට බාහිරේ කියලානේ හිතන්නේ. ඒතකොට දැන් මෙතන ධර්මයේ තුල පටිච්චසමුපාද විහරණය තුල පේනවා මෙතන පස්ස පච්චා වේදනා. එතන අවිද්‍යා පච්චා සංකාර, සංකාර පච්චා විඥාන, විඥාන පච්චා නාම රූප, නාම රූප පච්චා සලආයතන, සලආයතන පච්චා පස්ස කියලා එනවා. පස්ස පච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානත්තා විතක්කේති යම් විතක්කේත්තම් විජානාති කියන්නේ උපාදාන වෙන එක. ඒ කියන්නේ පටිසමුපාද පැත්තෙන් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාජරා මරසෝක පරිදේ ඒ කියන්නේ මේන අරමුණ මේන අරමුණේ තමයි පටිසම්පාදේ තියෙන්නේ. මේන අරමුණ ස්පර්ශයෙන් එන්නේ. ඒක අපි තුමු දැන් මේ මේ දැන් මේ චක්කු විඥාන සිතක් කියලා ස්පර්ශයෙන් එන්නේ. ඒකයිල ප්‍රසාදේනේ චක්කු ප්‍රසාද සිතක්නේ. ඒතර ස්පර්ශයෙන් පටික සම්පස්තේට අදිවචන සම්පස්තයක් කිරණයක් එන්නේ. සිතක් ඇද්ද වෙනවා පොත කියන දැක්ම. එතකොට ඒක එන්නේ කොහොමද කියලා බැලුවොත් පස්සපච්චය වේදනා ඒ කිරණේ හැඩතලයේ වේදනා කියන්නේ එතන සැප දුක් නෙමෙයි. එතකොට වේදනාපච්චය තණ්හා උපාදාන භව එක තමයි තියෙන්නේ. වේදනා පත්‍ය ඒක ඇත්ත වුණොත් තමයි තණ්හාව ඒක ඒක පෙන්නන සූත්‍රයේ තියෙන්නේ හැබැයි මේ මදුපිණ්ඩික සූත්‍රයේ. එහෙම දැන් මේ ටික එකට තියෙන්නේ මහා නිදාන සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, මහා සලායතනික සූත්‍රය මේ ටික එකට තියෙන්නේ. ඒක එතන තමයි පෙන්නන්නේ යම් වේදේති තං සංජානාති යම් සංජානාතං විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේතං ප්‍රපංචේතං විජානාති අන්න රැවටුණා කියලා කියනවා. ඕක ඕක පෙළ දහම. ඕක තමයි පෙළ දහමෙන් පෙන්වන්න පුළුවන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන එතනින්ම තමයි ඉතින් මේකේ හැමෝම දකින්නේ බුද්ධ වචනේනේ. එතනින් අපි ශ්‍රාවක බුද්ධනේ. අපි මේ බුද්ධ දර්ශනේ බුද්ධ ස්වභාවයට දකින්නේ. නමුත් අපි ශ්‍රාවක බුද්ධ වෙන්නේ අපි සම්මා සම්බුද්ධ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඒ ඒ ඒ මග යන අය. බුද්ධ පුත්‍රයන්. ඉතින් මේ ස්වභාවයේ ශුන්‍යතාවය තුළ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. දේශනා අහන්න ඇති නේද මේ මේ බුද්ධ සභාවට අවදි වෙනවා කියන දේශනාව ඇහුවද? අර දැනන්ත නිවන් දකින්න ප්‍රතිපදාව අර සරලව තියෙන කොටස් තියෙම ඇහුවා. ආහා මේ අපි පෙන්නනවා මේ මේ මේ ශුන්්‍යතාවයේ ඇතුලේ මේ ශුන්්‍යතාවයේ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන කෙනෙකුට ඒක වැටහෙනවා. ශුන්්‍යතාවයේ වේදේ තුලක් තියෙනවා. ඒ සමත සමතේ වඩාගෙන යනකොට ශුන්්‍යතාවයට වැටෙන උස්ම නොදැනෙන තැන. නමුත් එතන කෙනා ඉන්නවා මෙතන එහෙම දෙයක් නෙමෙයි. මෙතන සම්පූර්ණ බාහිරේ මිදෙනකොට කෙනා මේ පැත්තේ මිදෙනවා. මෙතන කෙනෙක් හම් වෙන්නේ නැහැ. මේ ශුන්‍යතාවයේ වෙනසක් තියෙනවා. මේ ශුන්‍යතාවය තුළ මේ ස්වභාවයට කියන නමක් නැහැ. එතනයි බුද්ධ ස්වභාවය බුද්ධ කියන්නේ කෙනෙක් පුජලයක් නෙමෙයි. ඒකයි මේ නත්ති මේ සරණං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ. ඒ කියන්නේ මේ මේ ධර්මයේ දකිනකොට මේ සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. හැබැයි මේක අනිත් පැත්තට යන එකක් නෙමෙයි. මේක කෙනා නැති වෙන තැනයි තියෙන ස්වභාවය. එතකොට මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. හැබැයි බුද්ධ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ මේ සිතුවිලි වලනේ දුක තියෙන්නේ. සිතුවිල්ලක් නිසානේ දුක හටගන්නේ. හැබැයි මේ සිතුවිල්ලක් නිසා හටගන්න දුක එයාට වෙන සරණක් තියෙනවද සිතුවිල්ලෙන් මිදීම මිස? නෑ. සිතුවිල්ලෙන් මිදීම නම් සරණ තියෙන එතන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අන්න බුදුන් සරණ යනවා. ඒ වගේම තමයි දැන් මේ දැන් මෙතන දැක්කන්නේ ධර්මයේනේ දකින්නේ. ඇතිවෙන නැතිවෙන ඉදප්පච්චතාව ධර්මයේ දකින්නේ. මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. පවතින සිතක් නැහැ. ඒ ක්ෂණයක්වත් පවතින්නේත් නැහැ. මේ ධර්මයේ දකින්න තැන සිතක් හම්බ වෙන්නේ අන්න මොන සිතක දුකක් හටගත්තත් ඒ ධර්මයේ දැකීම තුළ ඒ දුකෙන් මිදෙනවා. අන්න නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. පැහැදිලිද නැහැනාසෙට? ඒ වගේම තමයි මේ මොහතේන අරමුණ දකින්න තැන එනේන අරමුණ දැක දැක මිදෙන තැන සංඝ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මෙන්න තෙරුවන් සරණ යන හැටි. ආර්යයන් වහන්සේ නමක් පමණයි සදා ලෙසින්ම තෙරුවන් සරණ යනවා කිව්වේ ඒකයි. ආර්ය භූමිය දකින්න නැතුව කිසි කෙනෙකුට තෙරුවන් හමුවන්නේ නැහැ. බුදුන් දැන් ඇත්තටම බෞද්ධ වෙන්නෙත් නැහැ. අපි අද සම්මුත බෞද්ධනේ ඉන්නේ. ඒ කියන්නේ අපි උපැන්න සත්‍යකේ නමනේ තියෙන්නේ. සම්ම සම්මුතිය තුළ අපි මේ මේ සම්මුතිය තුළ අපි බෞද්ධ නම තිබුණාට අපි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ බෞද්ධයින්ට නෙමෙයිනේ. ඇත්තටම බෞද්ධ කියන්නේ භව නිරෝධය දකින්න කියනවා. භව නිරෝධය දැකීම තුලයි බෞද්ධ වන්නේ. භව නිරෝධය දකින්නවා කියන්නේ සෝතපන්නයි. පටිසෝතේ දකින්නවා. අනුසෝතේට යන කෙනා නෙමෙයි. ඒ කෙනා තමයි තෙරුවන් සරණ යන්නේ. ඒකයි ආර්යයන් වහන්සේ පමණමයි කියන්නේ මේ තෙරුවන් සරණ යන්නේ. තෙරුවන් සරණ යන්නේ වන්නේ ආර්යයන් අපේ සෝතපන්න ආර්යයන් වහන්සේලාට පමණයි කියවෙන්නේ ඒ නිසායි. ඇත්තටම අපි අද මැටි ෆිල්ම් එකකුත් හදාගෙන පොතකුත් හදාගෙන අද රූප තමයි සරණ යන්නේ. රූපෙකින් කොහොමද සරණ යන්නේ? බුදුන් වහන්සේ රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා අහනවා. එතකොට සංඝයා පිළිතුරු දෙනවා අනිච්ඡම් බන්තේ කියලා. එතකොට මේ රූපේ නැහැ කියලා කියලා කොහොමද රූපෙන් සරණ යන්නේ? මේ තේරුවන් නෙමෙයි. මැටපිල් මේ බුද්ධ සරණ යන්න බෑ. පොත පොත හද දාගෙන තියෙන ධම්ම කියලා ඒකත් වැරදි. ඒකත් රූපයක් හදාගෙන. රූපෙන් සරණ යන්න බෑ. ඒ වගේම සංඝ කියලා හද හදාගෙන තියෙන රූපයක්. ඒකෙන් සරණ යන්නත් බෑ. මේ තේරුවන් සම්මුතිය තුළ හදාගත් එකක්. එහෙම දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ තෙරුවන් පෙන්වන්නේ. තෙරුවන් ආර්යයන් වහන්සේලාට හමුවන්නේ. ආ සෝතාපන්න ආර්ය භූමියේ සෝතාපන්න ආර්යයන් වහන්සේටයි තෙරුවන් සරණ යයි බෞද්ධයෙක් වෙන්නේ නැහැ බෞද්ධයෙක් කියන්නේ භව නිරෝධය දකින්න කෙනෙක් විතරයි. බාහිර දෙයක් තියෙනවා නම් එතන භවය තියෙනවා. බාහිර දෙයක් නැති බව දකිනවා එතන බෞද්ධයෙක් ඉන්නවා. සදා බෞද්ධයෙක් වන්නේ එලෙසයි. වැටහුණා නේද පිරිසුදු නිර්මල සද්ධර්මය ඇහෙනවා කියලා. මයාරත් වෙනාන්ත ඒක වැටුණා. මේ දේශනා අහන්න පටන් ගන්න මොහොතේ පටන්ම වැටුණා. ඒකනේ කියනකොටම මහා පුදුමාකාර දැනීමක් ඇති වුණානේ. සත්‍ය ධර්මයේ ඇහෙනකොට කොයිතරම්නේ මේ දැනීමක් එනවද නේද Tamanට? එහෙමයි අරතනන්සේක වචනින් කියන්න තේරෙන්නේ නැහැ ඒ දැනෙන හැඟීම. අර බොහෝ කලක් ඉඳන් හොයපු දෙයක් හම්බුනාම කෙනෙකුට ඒ දැනෙන සතුට වචනෙන් විග්‍රහ කරන්න බෑ. අනිත් එක බලන්න මෙහෙණින් වහන්ස අග මුල මැද හොඳට ගලපෙනවා මේ ධර්මයේ. එහෙමයි. කොතනවත් අපිට හිස්තනක් නෑ කියන්න. නෑ අරතන මහත්තයා. අපිට කියන්න මෙතන මෙතන මෙතන මෙතන කොතනවත් අපිට මේ මෙතන පැටලුණු තැනක්වත් හිස්තනක්වත් නෑ. කිසිම තරක ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන නිවන කියන්නේ ඇත්තටම මේ මේ සත්‍ය දැකීමමයි නිවන කියන්නේ. නිවන කියලා දෙයක් නැහැ. නිවන කියලා කොහෙවත් එහෙම දෙයක් මුකුත් නැහැ. නිවන කියන්නේ සිතින් මිදීම. සිතින් මිදෙන තැන නිවීම, ගින්න නිවීම නිවන. තිලුත් ඉවර නම්, ඉරත් ඉවර නම් පහන නිවී කියේ. එච්චරයි නිවන කිය තැනක් කොහින්ද? ඒකයි බුදුන් වහන්සේ මේව මනාවකට පෙන්නනවා. මේක ධර්මයේ අපිට සූත්‍ර වලින් හොඳට පෙන්වන්න පුළුවන්. බුදුන් වහන්සේම කියනවා අත්ති භික්ඛවේ තදන එත් තාපෝච පඨවි තේජෝ ආයෝ නගාරති එත් දීගන්ත රස්සංව අනාතුලං සුභ සුභ බුදුන් වහන්සේ පෙන්නනවා එච්ච නාමංච රූපංච එත් සම් උපරුජ්ජති එතනම බුදුන් වහන්සේ පෙන්නනවා නිබ්බාන සූත්‍රයේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤං ආතන න විඤ්ඤාණං ආතන න ආකිඤ්ඤාණං ආතන නායන් න නසන්නා නාසඤ්ඤාතන නායන් ලෝකෝ මෙලවක් නැ න පරලෝකෝ පරලොවක් නැ න උබෝ චන්දිම සූර්යෝ හඳහිලු කියලා දෙයක් නැහැ. න න ගතින් වදාවේ න ගතින් න තිතින් න චුතින් න උප්පතින් න අපටිත්තන අපවත්තන අනාරම්මන. ඉපදීමක් නැහැ, මරණයක් නැහැ, පැවැත්මක් නැහැ, අරමුණක් කියලා දෙයක් නැහැ, මුකුත් නැහැ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා මේ නිවන තුල. සූත්‍ර වලින්ම පෙන්නනවා. ගොඩක් අය තමන්ගේ පාට කන්නාඩි දාගෙන වගේ නිවන කියලා දේකුත් හදාගෙන ඒක උප්පු කරන්න උත්සාහ කිරීම තුළ නිවන වෙහිලා. <laughs> නිවනක් දෙයක් කරගත්තොත් මොකද වෙන්නේ නේද මේ ලෝකෙ කිසිම දෙයක් එහෙම එහෙම අපි මේ සත්‍ය දකින්න තැන අපිට හමුවන්නේ නැහැ ඒකට කොට නිවන දෙයක්වත් නැහැ විඳින්න දෙයක්වත් නැහැ පසුතැවෙන දෙයක්වත් නැහැ hina වෙන දෙයක්වත් නැහැ අර ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමත සංකාරකයන් සිතුවිලිනේ සමතේ වෙනවා සාන්ත ප්‍රණීත සෝයක් දැනෙනවා සිතුවිලි නැතිතර හරි සුවයක් තියෙනවා. ඒ ලෞතර සුවේ. අපි අපි ආයතන වලින් විඳින සුවේ ලෞකිකයි. අපි ඇස පිනවනවා, කන පිනවනවා, අපි පාට පාට රූප හොයනවා, අපි ශබ්ද මිහිරි මිහිරි ශබ්ද හොයනවා. අපි මේ මොනවද මේ කරන්නේ? අපි මේ ආයතන හය පිනවනවා. ඒක ලෞකික සැපේ. නමුත් ලෞතර සැපේ කියන්නේ ඒ ආයත ඒ සියල්ලෙන් මිදුණු තැන ලෞතර සුවේ. ආයතනවල පිනවීම පවතින්නේ නැහැ. අද ගන්න හැඳුම හෙට වෙනකොට ඒක එපා වෙනවා. අද කෑමක් කෑවොත් ඒක හෙට කන්නත් බෑ. ආයතනවල සැපේ පවතින්නේ නැහැ. නමුත් මේ ලෞතරසේ අර අපි ඥායස අධිගමය කියලා මේ ඥානයේ හරහා යන ගමන අති සුන්දරයි. එහෙමයි දැන් ඇත්තටම මේ ධහම අවබෝධ වෙන්නේ මේ ඉන්නකොටනේ. එහෙමයි. දැන් ඊගාව මොහොතේ මහා සෝයක් තියෙනවා. අවබෝධ වෙන මොහොත මේ මොහොත නම් මේ මොහොත අවබෝධ වෙනකොට මේ දහම ඊගාමෝනේ මහා සුවයක් දැනෙනවානේ. කවුරු හරි දැන් දරුවෙක් කියලා දෙයක් නැහැ, ගයක් කියලා දෙයක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ, ඉන්න කෙනෙක් නැහැ, අඬන්න දෙයක් නැහැ, වැළපෙන්න දෙයක් නැහැ. දැන් එතකොට මෙයා මේ සුවේ යාට උරුමයිනේ මේ ජීවත් වෙනකොටම. සත්‍ය දැකලා විඳින තැන තියෙන සුවේ. නේද? එහෙම ආරසයන් මහන්ස අපි දැන් ඔය 100ක් දැකලා නෙමෙයි අපි යම් මට්ටමක දැකලා අපිට මේ දැනෙන සෝය මෙච්චරක් නම් මේ සදාහටම මේ සිතුවිලි වලින් සදාහටම මිදෙන තැන කොයිතරම් සෝයක් ඇද්ද කියන එක <laughs> හිතා ගන්න බෑ. ඉතින් මෙහෙම ප්‍රායෝගික පැත්ත තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එහෙමයි. මට ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහේ අපි දැන් සාකච්ඡා අපි අනිත් මුන්නාන්සේලා සාකච්ඡා කරන මේ දහමහල අපි කතා කරන සංඝාන්තටම අපි මේක කර කළ යුතු දේ අර එතකොට තවත් අපිට මග වඩා ගන්න එක පහසුවක් වෙන අපි කතා කර ගන්නවා ඒ වෙලාවට මේ දැන් මේ මේ හිත කියන එක ඇතනවා සංඝාන්තර අපි කොච්චර හිතුවත් අර අපි කොච්චර දැනගෙන හිටියත් මෙයා ඒක මේ අපි දැන් අර කටයුතු එදිනදා කරන වත් පිළිවෙත් කටයුතු කරනකොට මෙයා ගිහිල්ලා මේ හිත ගිහිලා එතකොට අපි දකිනවා දැන් මේක ගියා කියන එක නමුත් මේ සිත් කීයක් නම් මේ වෙනකොට හටගෙන ගිහිල්ලා ඉවරයිද කියන එක දකිනවා. ඒ දිහා බලන් ඉන්න නමුත් අර බලෙන් කරන්න යන්න කිව්වද එතන කරන්න ගියත් මෙතන මම දන්නවා මම මීට පෙර දැන් මේ අවසානට දාපු දේශනේ අන්තිම කොටසෙත් ඔන්න උතර තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා ඇත්තටම මහණින් වහන්සේලා දැනගත යුතු අසා කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඇත්තටම රහසක් තියෙනවා වගේ තමයි ඒක අපිට දැනෙන්නේ. ඒ කියන්නේ අවබෝධ කරගත්ත කෙනාට තමයි මේ සත්‍ය ඒ රහස එළි වෙනවා. නමුත් අවබෝධ කරගත්ත නැති කෙනාට ඒක රහසක් වෙනවා. කොච්චර කියන්න ගියත් එයාට ඒක දකින්න හැකියාවක් නැති ප්‍රශ්නේ තියෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ සිත එනවා යනවනේ. එහෙමයි. සිතෙන් සිතෙන් මිදිලා සිත තමන්ගේ නෙමෙයි වෙනවා. මේක අපිට කියන්න වෙන්නේ මෙහෙමයි. නමුත් මෙතන ලොකු මෙතන දකින්න දකින්න දේ දැන් අපිට ඥානෙට හසු වෙන අපි දැන් අවදි වෙලානේ ඉන්නේ. අපි සත්‍ය අවදි වෙලානේ ඉන්නේ. ඒතර අපිට පේන දෙයක් තියෙනනම් දර්ශනයක් තියෙනවානේ. දර්ශනයටපත් වෙනවා කියන්නේ අපි ධම්මචක්කසේ අවදි වෙනවා කියන්නේ. ඒතර මේ දේ ඔබට පෙන්වන්න අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් මේ සිත ඇති වෙනව නැති වෙනව. ඒ සිත මගේ නෙමෙයි. ඥානේ මේ තමන් වෙන්නේ. තමන් සිතෙන් මිදෙනවා මෙතන කතාවේ. සිතේ ස්වභාවය ඇති වෙන නැති වෙන එක. ඒක නවත්තන්න බෑ. හැබැයි ඒකට හිමිකාරයෙක් නැහැ. එයා නැති වෙනවා. හිමිකාරය නැති වෙනවා. මේ දෘෂ්ටිය නැති වෙනවා. දැනනවාද මේකේ මේ මොකද්ද දෙයක් ඒ කියන්නේ මේ තමන් තමන්ගෙන් එළියට ඇවිල්ලා තමන් දිහා බලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. එහෙම දැකීමකටපත් වෙනවා. එතකොට තමන් තමන්ගේ සිතට තමන් අයිති නැති වෙනවා. එහෙමයි. එතකොට බලන්න දැන් මේ කියන දියුණුව මොකද්ද කියලා. මෙතන තමයි ප්‍රතිපදාවේ වැදගත්ම තැන. තමන්ගෙන් නිදිලා කොහොමද කටයුතු කරන්න කියන්නේ. ඒක ඥානය අවදි වෙනකොට හැබැයි තමන්ටම එන එන දෙයක්. අර ලුණු කාපු කෙනාට දැනෙන දේ වගේ දෙයක් මෙතන තියෙනවා. එක රහසක් වගේ තමයි එතකොට ඒක දැනෙන්නේ නැති නිසා අනිත් අයට එක එතකොට තමන් තමන්ගේ සිත තමන් වෙන්නේ ඒක මේ ක්‍රියා ක්‍රියාකාරීත්වය පමණක් වෙනවා ක්‍රියාසිතක් විතරක් වෙනවා ඒ සියල්ලම ක්‍රියාසිතක් වෙනවා මේ ක්‍රියාසිත හරි ගැඹුරුයි එතකොට කකුල් හෙල්ලෙන්නේ අතපය වැනෙන්නේ සේරම කරන්නේ ඔතන කකුල කියලා දෙයක් නැහැ පොළොව කියලා දෙයක් නැහැ සේරම විඥාන මායාවනේ එතකොට සම්මුති ප්‍රඥාවක් තියෙන්නේ Tamanට අවබෝධයනේ. එහෙම නැති බව. එතකොට අවබෝධය තුළ මෙයා මිදිලා දකින්නේ. මාර දැක්මක් නේද? අපිට කියන්න ඉන්නේ භාෂාවේ තමයි සම්මුතිය. ඒ කියන්නේ මේ භාෂාව ලෞකිකයි. නමුත් මේක මේක අතිශයින් ගැඹුරුයි මේ කියන ටික. මේක වචනවල පොත්වල අපි දැකලා නැහැ. මේක අවබෝධය තුලයි දකින්නේ. ඒකයි මේ ධර්ම පොතේ ලියන්න බැරි. ඕක ලියන්න ක්‍රමයක් නැහැ. එහෙම නැත්නම් සමා වෙන තවත් පොඩි කාරණාවක් ආදිස්සනවා අපි ඕක වඩන විදිහ ඔහොම කතා කරනකොට මට කල්ලාන මිත්‍රෙක් කිව්වා දැන් ඔය අපි හිත මම ඔබන්සට කිව්වා වගේ අර හිත අරමුණු පස්සේ ඔය මේ අර අපි දන්නෙත් නෑ ඔය ගිහිල්ලා කියන ඒ කතාව කියද්දි මේ මට කිව්වා මොකක් හරි කර්මස්ථානයක් අරන් ඒක මෙනෙහි කරන්නේ වැඩ කටයුතු කරන අතර කියලා. අර හිතේ සමතේක. දැන් මෙතන තියෙන කර්මස්ථානය වෙන්නේ අතර මේ කර්මස්ථාන කර්මස්ථානේ කර්මස්ථාන තියෙන තැනක් දෙයක් තියෙනවා. එහෙමයි. එහෙමයි. දෙයක් නැත්නම් මට හිතනවා දැන් කර්මස්ථානයක් අරන් කර වඩනවා කියන තැනදීම මම හරි කරන්න හදනවානේ. එතකොට එතන හැමතිස්සෙම මම ඉන්නවානේ. එහෙමයි. මාර්ගය තුළ කර්මස්ථාන මෙතන හරි ගැඹුරුයි. මේ අතිශයින් ගැඹුරුයි. නමුත් මේක මුල් අවස්ථාවේ කර්මස්ථාන තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් මෙතන බාහිරෙන් කෙනෙක් සිත මේ සිත බාහිර නෙමෙයි කියනකොට කර්මස්ථානයේ සිත. බාහිර නෙමෙයි කියලා දකින්න එක. හැබැයි සිතෙත් දෙයක් නැති වෙනකොට කර්මස්ථානයේ අවසාන කර්මස්ථානයක් හොයන්න බෑ. කර්මය පනවන ස්ථානයේ තියෙන කර්ම භූමියනේ. එතකොට දැන් අපි සංඥාන කියලා වචන ටිකක් අල්ලගෙන මෙනෙහි කරනවා කියන තැන අරතන්නත් අපි එතන නතර වෙලා නේද? එතන මුල් අවස්ථාව සමතේට එන අවස්ථාවේදී නම් පෙන්වන්න පුළුවන්. නිමිත්තනේ කර්මස්ථානේ. එතන නිමිත්ත. දැන් කොහොමද අපි පෙන්වන්නේ? දැන් ඇත්තටම දෙයක් තිබ්බොත් එතන කර්මයක් තියෙනවා තමයි. කර්මස්ථානේ දෙයක් දෙයක් ඒ දෙයින් පිට යන්නේ නැතුව දකින්නේ. නමුත් මෙතන කොහොමද දකින්නේ? මෙතන දැක්මක් තියෙනවා. මේ දැක්මට කාපස්ථානයක් කොහොමද පනවන්නේ? මේ දෙයක් නැති තැනට කොහොමද එහෙම කරන්නේ? මේ මාර්ගය අතිශයින් සියුම්. හා කාලාන්තරයක් තිස්සේ අපි බුද්ධානුස්සතිය අපි අපි අපි අර අර තිනන් අරහ චක්කාරත් මේ එහෙම අර කියනවානේ අර මරණානුස්සතිය බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය මොකද සතරාරක් සතරාරක් දැන් මේ ඒ ඒව ඇත්තටම වැටෙන්නේ කෙලින්ම සමතේ පැත්තටනේ ලෞකික සමාධි. එහෙමයි. ඒ ලෞකික සමාධි පැත්තට වැටෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි 40 කමඨහන් ගත්තත් අපි දැන් අපි කාලාන්තරයක් නීල කසිනේ හදාගෙන අපි අඟල් 12ක රවුමක් හදාගෙන මැදින් පොඩි මේක සිතක් තියලා අපි මේක ඒකාග්‍ර කළා අවුරුදු 10කට වැඩිය මේක උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්තට ගත්තා. මොකක්ද ඇසිපාලේ? ඒකෙන් ඇත්තට මෙහෙම දෙයක් තියෙනවා. අපි සෑහෙන කාලයක් සමතේ වඩපු එක තමයි මේ ධර්මය අවබෝධ වෙන්න පන්නරේ ලැබුණේ. මේ සිත පේන්න ගත්තා. සමතේ තුලින් උපකාරයක් තියෙනවා නේ. උපකාරයක් නැත්තේ නෑ තියෙනවා. හැබැයි ඒක ඒකට රැවටෙන එකයි ගොඩක් අයට සිද්ධ වෙන්නේ. ඒක උපාදාන. ඒක තමයි වැඩිම 100ට 1000ක්ම වෙන්නේ අර තනහස එතන රැවටෙනවා. 90කටත් වැඩිය එතන හිර වෙනවා. එහෙමයි. භාවනා මධ්‍යස්ථාන ගණනාවක ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම සමතේ හිර වෙලා. හැමෝම සමාධියේ හිර වෙලා ඉන්නවා. බොහොම ටික දෙනයි කියලා දෙන්නා තමයි ඒක තේරුම් අරගෙන අයින්ට වෙන්නේ. එහෙමයි. මා සෑහෙන කාලයක් එහෙම භාවනා කරලා ගුරුමෙ ගිහිල්ලත් භාවනා කරලා පස්සේ එතනින් මගේ තරහ යනගත්තී මගේ තියෙන මේ අර පීඩාවල් දුරු වුණේම නැහැ. භාවනාව ඉඳගෙන ඉන්නකම් හොඳයි නැගිට්ටට පස්සේ මුකුත් නෑ අරතුරන්න ඒක තමයි දැන් මේ විදර්ශනා භාවනාව සතරේ දියුවක් තියෙනවා විදර්ශනා භාවනාව පරයන්ක විතරක් නෙමෙයි දැන් පරයන්කෙත් තියෙනවා දැන් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සින්නවා සිටිනවා සම්පජානකාරී හොතේ ඒ පැත්ත බලනකොට මේ පැත්ත බලනකොට ඉදිරිය බලනකොට හැම මොහොතම එයාට එයාගේ සිතමයි පේන්නේ බාහිර වෙන්න බෑ හිතෙත් එහෙම දෙයක් නැති බව එයා මිදිලා හැම පැත්තෙම. ඒක එක දෙයක්වත් එයාට shabdේ shabdයක් විතරයි ඒ එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. ඒතර හැම හැම මොහොතෙම සති සම්පජාණයෙන් ඉන්නවා. සතිය පිහිටවනවා කියන්නේ හැම මොහොතෙම තමන්ගේ අර අර අවදිය තුල ඉන්නවා. අර ඥානෙට අවදි වෙලා ඉන්නවා. සිතුවිලි වලට රිංගන්නේ සිතුවිලි එනවා යනවා. මේ පැත්ත බලනකොට එකක් ඒක එනවා යනවා මේ පැත්ත බලනකොට මේ මේ සිතුවිලි වලට රිංගන්නේ. මේක අතිශයින් සියුම් හැබැයි අතිශයින් ගැඹුරුයි. හැබැයි ඊටාම නිර්මලයි. Tamanටම දැනෙයි මේ විදිහට සත්‍ය දකිනකොට කිසිවකට කම්පණය වෙන්නේ නැති ස්වභාවයකට ටිකෙන් ටික ටිකෙන් ටිකපත් වීගෙන එනවා. අනේ කම්පණය නොවන අකම්පිත ස්වභාවය තුළට කෙලෙස් ඡේවිගෙන ඡේවිගෙන යන ස්වභාවයකටපත් වෙනවා. Tamanටම දැනේ ආසවක්ඛ්‍යා ඥානය, ඒ කියන්නේ කලින් කම්පණය වෙච්ච වැඩි දැන් එන්න එන්න කම්පණය වෙනවා, අඩු වීගෙන එනවා බාහිරට. ඊට පස්සේ තමන්ටම දැනෙන්න ගන්නවා අර ඇලෙන ගැටෙන සිතේ ස්වභාවය දියවිගෙන යනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිච්චසක් ගන්න පස්සේ ගමන. විරාගයට යන ගමන. අපි විරාගයේත් ඒකත් ඒ කියන සම්මුතිය තුල කතා කරන විරාගයක් නෙමෙයි. සිතේ මිදෙන තැන රාගේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියන තැන. ඒ වචන විතරයි. නමුත් මේ මිදීම දැනෙනවා. මිදීමක් තියෙන්නේ. ඒ මිදීමයි ඇත්තටම නැවත සකස් නොවන ස්වභාවය තමයි පටිච්චසමුප්පාද පස්සේ කියන්නේ. බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේ මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන ඥානෙටද දැනෙන්නේ. අපි ආශ්‍රව කෙලෙස් ඡය වෙන මේ සත්‍ය දකින්න කෙනාටයි. සත්‍ය අපි පෙන්නන්නේ. නමුත් අනිත් පැත්තෙන් බලනකොට ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා. අපි මීට අවුරුදු 5කට 10කට කලින් දේශනාවක් නැවතත් අපි දැම්මා මේ මේ මේ තිබිලා ඒ ඒ ඒ දේශනාවලත් මේ මේ මෑතකදීත් අපි අභිඥා දේශනා ඉදිරිපත් කරා. ඒ අභිඥා දේශනා අතිශයින් ගැඹුරුයි. ඒව ගොඩාක් මේ හොඳට මේවා මේ ගැඹුරු පැත්තේ හැබැයි ඒක තේරුම් ගන්න ගොඩක් හිට අමාරුයි. ඒ කියන්නේ අපි උපමා පෙන්නන මෙන්න මෙහෙම වාහනයක් අධිවේගයේ පාරට දැම්මහම අධිවේගයේ පාර ගොඩක් දිගයිනේ. ද අධිවේගයේ පාරේ වාහනේ යනවා එක්තරා තැනකදී වාහනේ නවතිනවා. මොකද්ද මේ උපමාව? කියන්න පුළුවන්. මේ අපේ දේශනාවක මේක තියෙනවා. අපිමයි මේ මේ මේ අපිට මේ මේ ඇත්තට මේ මේ එන ආකාරයට මේ උපමා කරලා දානවා මේ අලුත් අලුත් මේ උපමා කොහෙම තහවුරු කරන්නේ ඔකේ සිත ගැන දේශනාව ඒ කියන්නේ මේ උපමාව සිත ගැන උපමේය සිත සිතෙන් මිදෙන මග යන මේ ප්‍රතිපදාව ඔතන උපමාවක් තියෙනවා අධිවේගයේ මාවතට දාන වාහනය කියන්නේ මේ සිතේ සත්‍ය දැකලා මිදෙන මාවතේ යනවා. අධිගමන මාවත. එතකොට සිතට එන අරමුණ මෙයා දකිනවා දැන්. ඇත්ත වෙන්නේ නැහැ. බාහිරත් ඇත්ත වෙන්නේ නැහැ. සිත ඇත්ත වෙන්නේ නැහැ. මිදෙනවා. එහෙමයි. අධිවේගී මාවත කියන්නේ ඒක තමයි වාහනේ යන. හැබැයි මේ වාහනේ නවතිනවා. ඒ කියන්නේ මේ රහත් වෙනවා කියන එකයි. රහත් වෙන්නේ කොහොමද? වාහනේ නවතින්නේ කොහොමද? කොහොමද ඒක වෙන්නේ? අපි කරන දෙයක් නැහැ. අපි කරන්නේ වාහනේ එලෝගෙන යනවා. එහෙම සත්‍ය අපිට කරන්න බෑ අපිට කරන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? මෙතන ඥානයේ තමයි වැදගත් වෙන්නේ. මේ ත්‍රිවිද්‍යාවලයි මේක තියෙන්නේ. මේ ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ අධිවේගයේ වාහන පාරට දාපු වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා වගේ දෙයක් තමන්ගේ ආශ්‍රව කෙලෙස් වේවිගෙන යනවා. ඒක දැන ඒක ඒක කරන්න බෑ. දැන් වාහනේ පෙට්‍රල් ඉවර කරන්න බෑනේ හිතලා. බෑ. අන්න ඒ වගේ තමන්ගේ ආශ්‍රව කෙලෙස් තමන්ට හිතලා ඉවර කරන්න බෑ. නැති කරන්න බෑ. හැබැයි ආශ්‍රව කෙලෙස් ෂය වෙන්නේ ඊටම අදාළ විදියකටයි. වාහනේ හැටියට යන වේගයේ හැටියටයි පෙට්‍රල් ඉවර ඒකයි බුදුන් වහන්සේ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියලා කියන්නේ. <laughs> ඒකයි ඔබට රහත් වෙන ඒක ඔබට කරන්න බෑ. ඒකයි <laughs> ආනන්ද හාමුදුරුව මේ පස්සද්ධියේදී රහත්භාවය ලබන්න උත්සාහ කරනවා. රාත්‍රියේ වීර්ය අරගෙන සක්මන් භාවනාවෙන් උත්සාහ කරනවා බැරි වෙනවා. ආනන්ද හාමුදුරුව ඊට පස්සේ අත්හැරලා දානවා. අත්හ වීර්ය අත්හැරලා දාලා සතපෙන්න යනවා. සතපෙන්න යනකොට ඔළුව තියනවත් එක්කම රහත් වෙනවා. එතකොට ඒක වෙලා තියෙන්නේ ආනන්ද හඳුරුවන් අත්හැරපු වෙලාවේ. අර මාර්ගයේ වාහනේ යනවා වගේ අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි rahat වෙන එක. ඒකේ පෙට්‍රල් ඉවරුන වෙලාවටයි rahat වෙන්නේ. ඒ කියන්නේ ආස්තව කෙලෙස් ෂේ වෙන ඒක අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් අපේ සිත සත්‍ය දැකලා මිදෙන එක විතරයි. හැබැයි මිදෙනවා කියන්නේ rahat භාවය නෙමෙයි. එහෙමයි. රහත් භාවය කියන්නේ ආස්ව කෙලෙස් ඡය වෙලා ඉවර වුණු තැනයි සිද්ධ වෙන්නේ. ඒක අපිට තීරණය කරන්න බෑ. ආ දැන් ගොඩාක් හොඳට ඒක වැටහුණා. අර මේක කාර්යයක් තියෙනවා. මේ ඔය කිව්වේ ආසවක්ඛ්‍යා ඥානයනේ. හැබැයි දැන් චුතුප්පත ඥානේ එක් සිත එන ඇති වෙන සිත දකින්න ඕනේ. චුතුප්පත්තිය දකින්න ඕනේ මේ සිත. සිතේ. ඒ චුතුප්පත ඥානේ නැතුව ආසවක්ඛ්‍යා ඥානේ උපදින්නේ මොකද ඉන්නේ ඥානේ නිසයි ආසවක්ඛ්‍යා ඡය වෙන එක තියෙන්නේ. ඥානේ ඥානේ තියෙන පුළුවන්. නමුත් ආසව ඡය වෙන්නේ සුසුපා ඥානේ ඒක එක ඒක එකටයි තියෙන ත්‍රිවිද්‍යාව. දැන් පුබ්බේන වාසානුසති ඥානය කියන්නේ දැන් මේ මේ මේ දැන් එනේන සිත එනේන සිත දැන් එයාට සත්‍ය වෙන්නේ නැහනේ. දැන් අතීත දැන් මේ දක්වා ඇති වුණු සෑම සිතක්ම පෙර සංඥා නව සංඥා. දැන් මේ මෙත්ත බලනකොට ජනේලේ පේනවා නම් ජනේලේ කියන්නේ අතීත සංඥාවක්. එහෙමයි. දැන් එතකොට දැන් ඊට පස්සේ අනිත් පැත්ත බලනකොට අපිට බිත්තිය පේනවා නම් බිත්තිය කියන්නේ අතීත සංඥාවක්. අපි දන්න දෙයක්. එහෙමයි. එතකොට දැන් අනාගතයේ දැන් බිත්තිය කියන්නේ අනාගත සිතනේ තාම ඇවිල්ලා නැහැනේ. අනාගතයේ උපදින සිතත් අතීත සංඥාමනේ එන්නේ. එහෙමයි. දැන් මේ දක්වා ඉපදුණු දැන් අතීතයේ දැන් මේ දක්වා ඉපදුණු හැම සිතක්ම අතීත සංඥාවක්නේ. අතීතේ. එහෙමයි. මේ මොහොතේ අපි දකින දේත් අතීත සංඥාවක්නේ. එහෙමයි. එතකොට මේ පුබ්බේනවාසන ඥානය කියන්නේ ඉපදෙන ඒ කියන්නේ එතන එතන එතන හටගත්ත සෑම සිතක්ම අතීත අතීත සංඥාවක්. ඒ මොහොතට අයිතිත් නැහැ. මේ දැන් මේ මොහොතේ සිතක් හටගත්තත් මේ මොහොතේ හටගන්නත් දැන් අතීතයක් ගැන අපි හිතුවත් ඒක මේ මොහොතේනේ. මේ මොහොත ඒකත් මේ මොහොත විතරයි තියෙන්නේ. අනාගත ගැන හිතුවත් මේ මොහොතනේ. ඒත් මේ මොහොත විතරයි තියෙන්නේ. තුන් කාලයක් හම්බ වෙන්නේ නැහැ. ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. ඒත් මේ මොහොත විතරයි තියෙන්නේ. දැන් අපි හිතා ඉනවා හිතායි දැන් හිත හිත දැන් හිතා ඔබතුමී මේ ඉන්න තැනට වෙනවා කියමු. දැන් කොතන හරි ඉන්න තැනට. අවිලා හෙටත් ඔය දැන් මේ විදිහට කතා කරා කියලා හිතා ඒ මේ මේ මොහොතේ විතරයිනේ හෙට තියෙන්නේ. එහෙම. එතකොට ආයි ලබන අවුරුද්දෙත් ඇවිල්ලා කතා කරා කියලා හිතන්න ඔතනට. ඒත් මේ මොහොත විතරයිනේ කතා කරන මොහොතේ. එහෙම. කතා කරන මොහොතේ ගන්න හුස්ම මේ මොහොතේ විතරයි. එහෙම යාලුත් කරනවා. එතකොට මේ මොහොතෙන් පිට අපි එතකොට ඒකයි මොහොතට අවදිය කියන්නේ. මොහොත දැන් බුදු කෙනෙක් බුදු වෙන්නේත් මේ මොහොතේමයි. අයි ගායත්‍රිසේ බෝධි මූලේ සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්නේ මොහතකනේ. ඒ මොහත විතරයිනේ. එතකොට බුදුන මොහත දැන් ඒ මොහතමනේ පිරිනොම් පාන්නේ. ඒ පිරිනොම් පෑවත් ඒකත් මොහත විතරයිනේ. මොහොත පමණයි. එතකොට ඉපදෙන්නෙත් මේ මොහොතේමනේ බුදු කෙනෙක්. අයි බුදු කෙනෙක් නෙමෙයි තාපසතුමා දැන්. සිද්ධාර්ථ තාපසතුමා නෙමෙයිනේ බුද්ධ කියන්නේ. එහෙමයි. එතකොට බුදුන් උපදින්නෙත් මේ මොහොතේනේ බුදුසිත දකින්න එක. එහෙමයි ආනන්ද එතකොට ඉපද එන්නේ පිරිනිවන් පාන්නේ බුදු වෙන්නේ ඔක්කොම එක මොහොතේ. එහෙමයි. අපිට ඕන දවසක් දාගෙන සමරන්න පුළුවන් වෙසක් දවස කියලා. එහෙමයි. දැන් මොකද කියන්නේ? දැන් හිතන්නේ මොකද? යටිකුරු දහපු දෙයක් උඩුකුරු ගැහුවා කියන්නේ. එහෙමයි ආරතන වහන්ස තනි කර මේ අර මුලාවක තනි කර අන්ධකාරය තමයි අපි ඉඳලා තියෙන්නේ. කොයිතරම් මිත්‍යා දෘෂ්ටියකද ඉඳලා තියෙන්නේ එහෙම අයතනස තන්නේ කර තන්නේ කර මිත්‍යා දෘෂ්ටි කියන්නේ නැති දෙයක් තියනවා කියලා හිතාගෙන බොරුවට එතන කියන්න තේරෙන්නේ අර දැකීම තුල නේද බුද්ධ ශාසනය හමු වෙන්නේ සත්‍ය දකින්න තුල බුද්ධ ශාසනය හමු වෙන්නේ නැහැ නේ මිත්‍යා දෘෂ්ටික භූමියක ඔය ඔය ඔය ශාසනය හිතේ නෙමෙයිද තියෙන්නේ හිතේ තියෙන අර තනස ඒක තේරෙනවා දැන් බලන්නකෝ දැන් බල්ලා ඉන්නවනේ දැන් මෙතනම පූසා ඉන්නවා කියමු මෙතනම එතකොට තිරිසන් ලෝකේ තියෙන්නේ මෙතනම මේ මේ මෙතනම නේද එහෙමයි එතකොට දැන් අපි ඉන්න මනුස්ස ලෝකේ තියෙන්නේ මෙතනම නේද එහෙමයි එතකොට ඔක්කොම තියෙන්නේ මෙතන නම් මේ ලෝක ඔක්කොම තියෙන්නේ හිතේ නේද එහෙමයි මොකද්ද විකාරේ එහෙමයි තනිකර මොනාවක තනිකර බොරුවකට අපි තරම් <laughs> මෝඩියෝ ටිකක් ඉඳලා නැහැ කියලා ඉඳලා ආරත්තන් වහන්සේ මේ ඇත්ත දකින වෙලාවට මොන තරම් රැවටිල්ල එක ඉඳලා මොන තරම් මෝඩ දේවල් අපි කරලා තියෙන්නේ කියලා හිතෙනවා. <laughs> මේවා ඇහෙනකොට ඇත්තටම තේරුන්නේ නැත්තත් තමයි පුදුමනේ. <laughs> මේ ධර්මයේ ඒකයි අති සුන්දරයි කියලා කියන්නේ. මේක අවබෝධ වුණාට පස්සේ ඇත්තටම තමන්ට දන්නේ කියන දෙයක් නෑ. ඒකයි යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන අලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියලා කිව්වේ. ඒ කියන්නේ මහා පුරුෂයා වෙන්නේ මේ සත්‍ය දකින කෙනා. ඔහුට මේ මේ ලෝකෙ ඒක ඇත්තටම මේ මේ ධර්මයේ දකින කෙනා තමයි ඇත්තටම ඒකේ ධර්මයේ නොදකින තාක් ඉන්නේ මෝග පුරුෂයෙක්. එහෙමයි. අනිවාර්යයෙන්ම. අපි කොච්චර පඬිතුය වගේ ඩිග්‍රී ගැහුවත් පොත් කියවුවත් කොච්චර උපාධි ගත්තත් වැඩක් තියනවාද? අපි මෝඩයෝනේ. එහෙම යාළුවෝ තුනස් ඒවත් කමින් ඇති වැඩක් නැහැ. වැඩක් තියෙන්නේ. මේක හරි හරි ආස්තයක්. මොඩේ එහෙමයි. සාදු සාදු වන්දත අනන්ත පින් ආරම්භ වෙනවාස මේ විදිහට සත්‍ය ධර්මය ඇහෙනකොට පැවිදි වෙන එක ඇත්තටම ලොකු ඒක ලොකු දෙයක් මේක අපේ මේ අවබෝධය ඇතිව තමයි පැවිදි ජීවිතය තුළ මේ අවබෝධය හොඳට තියෙන්න ඕන කියලා අපි කියන්නේ අනිවාර්යෙන් එහෙම ආරත් කිසි දෙයකට කම්පා වෙන්නේ නැහැ. අන්නනකත් කම්පා වෙන්නේ නැහැ. බැන්නත් කවුරු හරි තමන්ගේ හිතේනේ බැනුම් තියෙන්නේ. එළියට යන්නෙම නැහැ. හිතින් එළියට යන්න යන්න අවස්ථාවක් නැහැ නෑ. අර මහන්ස තාම අර මං කිව්ව මහන්සේට තාම අපි අර දන්නවා මේ සියල්ලම දන්නවා දැන්. ඒක යම් මට්ටමකට පස්සටයි. නමුත් තවමත් අර බාහිරට යන ස්වභාවයේ තියෙනවා ටිකක්. ඉන්නේ බාහිර බාහිර ඉන්නකම් කර්ම විපාක තියෙනවා නැවත උපතක් තියෙනවා. හැබැයි මේ සත්‍ය දකින්න තුළ මේ සත්‍ය දැකීම තුළ නියත සම්බෝධි පරායන පැත්තට හැරෙනවා නැවත උප්පත්තියකට යන්න හේතු නැති වෙනවා මොකද ලෝකයක් හම් වෙන්නේ නැහැ තමයි වේගයෙන්ම ඉන්න ඕනකම තියෙන ওই ටික ඔය ආයේ වහන්සේ දේශනා කරපු විදිහට ඔය තැනට වේගයෙන් නැවත අර උභාගික වගේ ඔය සියල්ල තියෙන්නේ දැන් මේ හිත තුලනේ. අපි නැවත උප්පත්තියක් ඒවා භාවයක් වේවා ඔය සියල්ලම ඔතන ඉක්මවන්න නම් අපි මේක ප්‍රත්‍යක්ෂ ලෙසම දකින්න ඕනේ. අන්න ඒ දකින තැනට එන්න අර තමයි ඒකට තමයි වේගයක් ඕනේ. ඒක නෑ නෑ නෑ නෑ නෑ. මේක මේක වේගේ වේගේ ගැන හිතනවා කියන්නේ සිතුවිල්ලක් ඒක ලෞකිකයි. එහෙමයි. මේකේ එහෙම දෙයක්වත් නැහැ. කියන්න වචනයක් නෑරෙත් වෙනහට ඒක. නෑ මේක මේක අපි හදිස්සි වෙනවා නම් ඒතර උපාදානයක් තියෙනවා. එහෙයි. මෙතන එහෙම දෙයක් නෑ. මෙතන හරි පුදුමයි මේ කියන තැන හොඳට අල්ලගන්න. අපි හදිස්සි වෙනවා නම් එතන උපාදානයක් තියෙනවා. හදිස්සි වෙනකන ඥායස අධිගමය සිද්ධ වෙන්නේ නෑ. එහෙයි. ඥානය අවදි වෙන්නේ සිත විවෘත වෙන වෙටයි සිත විවෘත වන්නේ උපාදාන නැති විතරයි. උපාදාන තියෙන්නේ අපි කලබල වීම තුලයි. අපි හදිස්සි වීම උපාදාන වීම නීවරණයයි. නිවන වැහෙන තැනයි. එතන විචිකිච්ඡාව තියෙනවා. එතන තියෙනවා නීවරණ ටික. එතන තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපා තීන විද්‍ය උද්ධච්ච කුක්කුච්ච තියෙනවා. උද්දච්ච කුච්චත ඒ අපිට අල්ලගන්න අමාරු නීවරණ ධර්ම. ඔව්. මෙතන අතිශයින් නිර්මල තැනක්. මෙතන අතිශය නිර්මල තැනක්. සිත විශ්වාස කරන්න එපා. මේ සිත මායාව. ඔය කියන්නේ සිත තාම සිතුවිලි. සිතුවිලි හඳුනා ගන්න උත්සාහ කරනකොට ධර්මය අවදි වෙනවා. සිතුවිලි වලින් මිදෙන්නයි උත්සාහ කරන්න ඕනේ. හැම මොහොතෙම සිත දකිනවා නම් සිතුවිලි කියලා පේන ගන්නවා. සිතුවිලි කියලා පේන ගත්තොත් සිතුවිලි වලින් මිදෙනවා. එහෙම වුණාම ওই වචන වෙනස් වෙනවා. ඔය සිතුවිලි තමයි කියන්නේ ඉක්මන් කරන්න ඕනි, වේගය වැඩි කරන්න ඕනි, ඔක්කොම සිතුවිලි කියන්නේ. ඒ සිතුවිලි කියන්නේ ඥානෙ නෙමෙයි. එහෙමයි. එතනින් මිදෙන්න ඕනේ. ඒ සිතේ සිත දකින්න කොටයි ඒ සිතුවිලි කියලා හඳුනා ගන්න පුළුවන් මේක අපි නිකන් නිකන් දැනුමක් නෙමෙයි ඇත්තක් වෙන්න. ඇත්තටම සිත දකින්න ඇත්තටම ඔය වේගය කියන්නේ ඉක්මන් කරන්න ඕනි කියන්නේ ඔක්කොම ඔබතුමියගේම මායා විඤ්ඤාණ. මායා එහෙමයි. එයාට ඉඩ දෙන්න එපා. හැමතිස්සම සිත දකින්න. ඒකයි හැම මොහොතෙම සිත දකින්න කියන්නේ. මේ කියන වචනයක් පවා එතකොට සිතමයි නේ, සිතුවිලිමයි නේ. එහෙමයි. කතරින්නත් බැරි වෙනවා. <laughs> බුදුම හිතේල තරකට ඒවා. මේ ධර්මය අවබෝධ වෙනකොට ගොඩාක් නිහඬ වෙනවා. ඒ හිත අභ්‍යන්තරයෙන් එනවා පුදුම අවදියක්. හැබැයි ගොඩාක් ඒවා පේන්න ගන්න අනිත්‍යයේ අවට තියෙන ඒවා බාහිරේ ඔක්කොම හොඳට විනිවිද පේන්න ගන්නවා. එහෙමයි. තමන්ගේම සිතුවිලි ඔක්කොම හොඳට පේන්න ගන්නවා. සිතට කම්පණය වෙන්නේ අකම්පිත හදවතක් එනවා. අටලෝදාහමින් කම්පා නොවන ගුණය ඇති වෙනවා. ඇත නැත ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපගේ කිසි දෙයක් අදාළ නැති වෙනවා. වරදින එකම හොඳයි කියලා හිතනවා ඊට පස්සේ හරියත් එකයි වැරදුනත් එකයි මොකක්වත් වැඩක් නැති වෙනවා. ඊට පස්සේ හොඳ උනත් එකයි නරක උනත් එකයි මුකුත් වැඩක් නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලෙක් හම් වෙන්නෙත් නැහැ. නමක් හම් වෙන්නෙත් නැහැ. කෙනා කොහෙද ඉන්නේ? කෙනා නැති වෙනවානේ. දෙයක් නැත්තම් කෙනා නැහැනේ. දැන් මේ මේ දැන් හිතනවා නම් මේ මොකක් හරි දෙයක් කිව්වොත් දෙයක් තියනවා නම් එතන කෙනා ඉන්නවා. හොඳට බලන්නකෝ දැන් මේක ලස්සනයි කිව්වත් කෙනා ඉන්නවා. දැන් මෙතන ඕනම දෙයක් දෙයක් තියෙන තැන කෙනා ඉන්නවා. කෝප් එක කිව්වත් කෙනා එයා ඉන්නවා. උලක කිව්වත් මං ඉන්නවා. ගහ කිව්වත් මං ඉන්නවා. කෙනා නැති වෙනකොට මොකක්වත් මම වෙන්නේ බාහිර සාධකයේ ප්‍රතිබිම්බේ කෙනා කියන්නේ. දෘෂ්ටිය. බාහිරේ මිදෙනවා කියන්නේ සම්මුතියරගේ මිදෙනවා කියන්නේ බුද්ධම තැනකට එන්නේ. හිතා ගන්න බැරි වෙයි. සෝතාපන්න සෝතාපන්න වෙනකොට අපි කිව්වේ චිත්ත කම්පන වෙනවා කියලා. කලින් දේශනාව අසන්න තිනේ දර මුස්ලිම් කාන්තාවගේ චිත්ත කම්පනයක් අතර සිද්ධ වෙනවා. ඒ චිත්ත කම්පන සිද්ධ වෙන්නේ මේ මේ මේ ශුන්්‍යතාවයට අවදි වෙනකොට මොහතට අවදි වෙනකොට ලෝකෙම නැති වෙනවා. ලෝකෙ නැති වෙනකොට කම්පනයකට ලක් වෙනවා. ඒ චිත්ත කම්පනයේ සෝතාපන්න වෙන අවස්ථාව. ඒකම සිද්ධ වෙනවා ලෞකික භූමියේ චිත්ත කම්පන තියෙනවා. කුණ්ඩලිනී යෝග වේදේ තුල චිත්ත කම්පන තියෙනවා. සමාධියේ ඉන්නකොට එකම නිමිත්ත හිත වෙනවා. චිත්ත කම්පන සිද්ධ වෙන අවස්ථා ගොඩාක් තියෙනවා. මේක හඳුනා ගන්න පුළුවන් ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පන තියෙනවා. ඒ කියන්නේ සංඥාවක් මෙතන අපි අසුරු කරන්නේ මේ සංඥාව කම්පණයට ලක් වෙන අවස්ථා තියෙනවා. සා මේ මේ ලෝකෙම ඇත්ත කරගත්ත කෙනෙක් එකපාරටම ලෝකේ ඇත්තක් නොවන බව දරා ගන්න එකපාරට කම්පණයකට ලක් වෙනවා. ලෝකයක් නැති බව, සමුනුත් නැති වෙනවා, මුකුත් නැති වෙනවා. ඒක අතිශයෙන් මේ මේ මේක ප්‍රායෝගික පැත්තෙන් එන්නේ. දැන් දැනුමක් වෙනවානේ ඔහොම දැන් දැනගන්නකොට. නමුත් ඒක ප්‍රායෝගික පැත්තෙන් Tamanට සිද්ධ වෙනවා. පළවෙනි අවස්ථාව දැන් අර දැන් දැන් මේ ධර්මයේ දැන් ඇහෙනකොටත් පොඩ්ඩක් චකිතයක් ඇති වුණා නේද? අර තනස දැන් මේ ධර්මයේ ඇහෙනකොටත් යම්කිසි චකිතයක් ඇති වුණා නේද මේ තෙරුවන් ගැන අහනකොට මේ දැන් මෙහෙණින් වහන්සේට අලුත් ස්වභාවයක් දැනන මේ මේ කලින් අහලා තිබුණ නැති ස්වභාවයක් එහෙමයි අර තනස පොඩි කම්පන ස්වභාවයක් තිබුණා නේද? තේනවා ස්වාමීන් වහන්සේ ඒක තව ඒක තව වැඩි වෙනවා කියලා කියන්නේ මේ ලෝකෙම නිදෙන තැන. ආ. එහෙ දැන් තේරෙනවා අර ස්වාමීන් වහන්සේ මට මේ දහම අහනකොට මේ ආපෝ තමයි යන්නේ ඒ දේ දැනුම හොඳටම අපිට يعني මුළු ශරීරයත් හිතටයි ඒ දැනිච්ච දේ මං කියේ මට විග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ ඒක පුදුමාකාර දැනීමක් දැනුණා ඒ මොහොතේ ඒක තමයි මේ මේ පැත්තේ දැන් නැවත උප්පත්තියකට එන්නත් අවසාන චුතිසිත හුස්ම අවසාන මේ මේ සිත අවසාන සිත නම් ওই කම්පණයෙන් තමයි මේ අවසාන සිත සකස් නොවන බවත් අවබෝධ සකස් නොවන බව ඒ ඒ ඒ ලෝකෙ මිදෙනවා කියන එක අතිශයින් ගැඹුරු තැනක් මේ පෙන්වන්න යන්නේ. ඒ නැවතත් දැන් දැන් දැන් දැන් දැන් දැන් අපේ මෑණින් වහන්සේ දැන් මේ සිතුවිලි සාම පරිහරණය කරනවානේ. මේ කියන වචනවල සිතුවිලි පේනවනේ. ඕක දැන් මේ මේ ධර්මයේ ඇසීමත් සමග නිහඬ විවේකව ඉන්නකොට මහණින් වහන්සේට මේක තව අවබෝධ ඥානයට අසු වෙනවා. ඔව් තව මේ ධම්මස්ස ඥානෙ වැඩෙන්න ගන්නවා. එතකොට මහණින් වහන්සේටම ප්‍රත්‍යක්ෂ පැත්තට එනවා මේක ටික ටික. එතකොට මහණින් වහන්සේට දැනෙයි යමක්. එහෙමයි. ඔය තුල තමයි මේ නැවත සකස් නොවන ස්වභාවය තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුලයි සිද්ධ වෙන්නේ. හැබැයි සිතුවිලි සිතුවිලි වලින් මිදීම තමයි අපිට කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් දේ තමයි සිතට සත්‍ය පෙන්වන එක හැම මොහොතේම. දකින්න උත්සාහ කරන්න සත්‍ය. එයි විය යුත්තේ. ඒකයි කල යුත්තේ. එයි කල යුත්තේ. අනිත් දේවල් අර අපිට හම් වෙන අර අර ලාභ මොනවාද අර කියන්නේ අර මොනවාද බෝනස් හම් වෙනවා වගේ. ඒව හම් වෙනවා නිකම්. ඔව් ආශ්‍රව කෙලෙස් ඡය වෙන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේම සිද්ධ වෙන්නේ. ඒක ශීනාසව රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකයි නිබ්බිදාන්ත විරාගන්ති කියන ඒ යන රටාව තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒකත් මේ දකින්නකොට ධර්මයත් එක්කලා මේ අවබෝධයෙන් ඉන්නකොට අවබෝධය නැතු කිසි දෙයක් බෑ සත්‍ය ඥානෙ හොඳට තියෙන්න ඕන. ධර්ම අවබෝධයේ සත්‍ය ඥානෙ කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩේ එය ඉතාම වැදගත්. බුදුන් වහන්සේ කියනවානේ ආනන්ද කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. ඒ කියන්නේ සත්‍ය යම්කිසි කෙනෙක් අවබෝධ කරගෙන කිව්වේ නැත්තම් බෑනේ. බුදුන් වහන්සේ තමයි පළවෙනි කල්‍යාණ මිත්‍රයා වන්නේ. ඉතින් මේ මොහොතේ යමෙක් මේක දැන් මෙහෙම සත්‍ය අවබෝධ කරගන්න එකයි අර බුදුන් වහන්සේ පෙන්නනවා මේ ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් මගඵල මගඵලලාභී නැති තාක් පමණි මේ ශාසනය පවතින්නේ කියලා කියනවානේ. මගඵලලාභී නැති තාක් පමණි මේ ශාසනය පවතින්නේ කියලා කියනකොටත් අපිට පැහැදිලි වෙනවා මගඵලලාභීන් කියන්නේ මේ සත්‍ය මේ එළියට දෙන්න කෙනෙක් නැති ඉච්ච ගමන් නැති වෙනවා කියන්නේ. එහෙම අර්ථවත්. මේ ශාසනය පවතින්නේ යමෙක් මේ ශාසනය වෙනුවෙන් යමක් කරනවා කියන්නේ තමන් මගඵලලාභියෙක් විය යුතුයි. එයාට විතරයි ශාසනයට යමක් කරන්න පුළුවන්. කවදාවත් ඔය gadol බැඳ බැඳ ගියා කියලා ශාසනයක් හැදෙන්නේ නැහැ. ශාසනය කියන්නේ මේ සත්‍ය ධර්මයේ යමෙක් ගාව එලි කරොත් එයා එයා එයාගෙන් තව කී දෙනෙක් එලි වෙනවද? එතරම් ශාසනය පොද සිතකයි ශාසනය තියෙන්නේ. බාහිර කරමු. ධර්මය හරි නිර්මලයි. එහෙමයි ආතනහස. වැටුණා නේද? එහෙමයි. ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඒ ඒ කෙනේ කෙනා පුජ්‍යලයාගේ මිදීමමයි ආර්ය කියන්නේ. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා බුද්ධත්වයේ ලැබුවා කිසි කෙනෙක් දන්නේ නැහනේ. එහෙමද? තුන්යම අදම අලුයම මැදියම බුදුන් වහන්සේ ගාශේෂයේ බෝධි මූලේ බුද්ධත්වයේ ලැබු බව කවුද දන්නේ? මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. පස්වක දවස දන්නේත් නැහැ ළඟට එනකම්. එහෙමයි. කැලෙන් එළියට එනකොට උපක හම්බ වෙනවා මගදී. එහෙමයි. ඒ උපක දන්නේත් නැහනේ. එහෙනම් මිනිස්සු ඉන්න එපා සෙනඟ පිරෙන්න ඉන්න එපා බුදු කෙනෙක් කැලෙන් එළියට එනවා කියලා. කවුරුත් නැහනේ. බුදුන් වහන්සේ තනියෙන් එන්නේ කැලේ මැද්දේ. එතකොට මගදී උපකාජීවක හම් වෙනවා. උපකහන ඔබ කවුරුන්ද? ඔබ මිනිස්සෙක්ද? ඔබ දෙවියෙක්ද? ඉතින් බුදුන් වහන්සේ කියනවා මම මිනිස්සෙක් නෙවෙයි. ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙවෙයි. ඔබ ගන්ධබ්බේද ඔබ පෙරේ ඔබ අහනවනේ හැම විදියටම බ්‍රාහ්මණයෝ නිගන්ඨයෝ ජටිලයෝ දාලා තිබිච්ච සම්මුති නාම ටික සේරම අහනවා. ඉතින් ඔක්කොටම නැහැ කියනවා. ඒ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ කියන්නේ. ඊට පස්සේ එසේනම් ස්වාමීනි ඔබ කවුරුන්ද? අන්න අහනවා. එතකොට කියනවා මම බුද්ධ වෙමි. බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයේ මිදුණු ස්වභාවයේ සබහා දහමට හරනම් ඇත්තටම බුද්ධ තියෙන සබහා දහම වගේ. තමන් ගහ අහා සමානයි. ගසේ අතුසෙල වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි ආර්ය භූමිය ආර්යයන් වහන්සේලා කෙනෙක් පුජ්‍යලෙක් පනවන්න බෑ. ඒකයි ආර්යයන් වහන්සේලා සමානයි කියන්නේ. ඇත්තටම රහත් වෙනවා කියන්නේ කෙනා නැති වෙන මම නෑ කියන එකයි. දැන් අද සම්මුතිය තුළ රහතන් වහන්සේලා මේ පෘථග්ජන භූමිය තුළ මේ කියන්නේ මම රහත් කියලානේ කියන්නේ. ඒතර රහත් කියන්නේ මම නෑ කියන එකනේ. ඒ යටින් ලියන්න ඕනි මම නෑ කියලා. <laughs> එහෙමයි ඔක්කොම නෝන්ට. එතකොට මේ රූපයක්වත් නාමයක්වත් තමන් කියලා කෙනෙක්වත් නැහැ මේකේ. රහත්යයි. එතකොට ආයේ ඒක ගැන කතාවක් කරන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ සැබෑ රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය. අවබෝධයක් නැතිකමට මේ පෘථග්ජන භූමියේ ඉඳන් එකයි කිව්වේ රහත් නළුව කියලා. එහෙනම් ඒ හැමදේම දකින්නකොට මේ ඇත්තටම අවබෝධයක් තිබ්බනම් ඒක කරන්නේ නැහැ. ඇත්තටම සමහර අයට දැන් මේ දේශනා ඇහෙනවා. දේශනා ඇහිලා අපිට තේරෙනවා සමහර ඒවා දැන් නවත්තලා. දැන් අර අපි ඉදිරිපත් කළා මේ පොඩි ළමයෙක් රහත් වුණාම වතුර වලේ බෑලා ගියාට ලොකු කෙනෙක් රහත් වෙලා කවදාවත් ඒ ස්වභාවයේ ඉරියව්ව එච්චරයි. පොඩි කෙනාගේ ඒ ක්‍රියාකාරකම තමයි ක්‍රියාසිත තමයි වතුර බලේ බහලා යන්නේ. ඒ නමුත් ලොකු කෙනෙක් රහත් වෙලා නෑ මට මොටෝ බයික් එකේ යන්නත් පුළුවන් පොඩි ළමයා වතුර බලේ ගියා නම් කවන්නෑ කියනවා වගේ දැන් අද රහතන් වහන්සේලා කියනවා. ඒක වෙන්නේ නෑ කියලා අපි කියන්නේ. ක්‍රමික <laughs> rahat වුණාට පස්සේ කෙනා නැතුණාට පස්සේ පුදුම සාන්ත සාන්ත ස්වභාවයකටපත් වෙනවා. හැම තැනම එයාට කරන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද? එයා නිවෙනවා. එයා කියන්නවත් යන්නේ දැන් අපි නමක් දාලත් නැහැ. කෙනෙක් දන්නෙත් නැහැ. රූපයක්වත් නැහැ. ධර්මේ නම් එන් තියෙනවා. දහම පමණයි. ධර්මයේ විතරයි. එච්චරයි වැදගත්. ඇත්තටම අනිත්‍යව බොරුවක් කියලා අපි දන්නවා. මේ රූප ඇහිද නෑ ඒ හින්දාම තමයි දහම මෙච්චර දැනෙන්නේ කියලා අතර විහිළුවක් වෙනවා ඇත්තම අවබෝධය තුළ තමයි අපි ඇත්තටම කිසිම රූපයක් නාමයක් නැතුව මේ කටයුතු කරන්නේ. අපිට හොඳට අද අපිට අදාළත් නැහැ. කවුරු හරි මේ දේ අහකලා කිව්වා කියමු. ඉතින් සාදු සාදු කියන එච්චරයි. ඒ කියන්නේත් එකම ධර්මය නම් ඒත් රහතන් වහන්සේ නම ඒ ආර්යයන් වහන්සේ මේත් ආර්යයන් වහන්සේ. එහෙමයි ආර්යයන් වහන්සේ සමානයි ඒ සමාන නම් කෙනෙක් වෙන් කරන්න බෑ තව කෙනෙක්ගේ යමෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහුයි අපි අතර ඇති වෙනස කුමක්ද? වෙනසක් නෑ. නෑ, ඉතින් ඉතින් මොකද්ද ඔක තව වෙන් කරන්න දෙයක් නෑ. අර වෙන් කරනවා නම් එතන ආර්යයන් වහන්සේ නමන්නේ. එහෙමයි. ඉතින් මොකටද රූප? මොකටද ධම්ම? එකම නම ආර්යයන්. එකම නම බුද්ධ. එහෙමයි. ඒ ඉතින් හරි නේද? වෙනවා. දැන් ඔබ මේ ධර්මය අවබෝධ කරත් ඔබ ආර්යයන් වහන්සේලාවක් තමයි. ඔබ මේ භූමිය ස්පර්ශ කරාට පස්සේ මේ භූමිය අවබෝධ කරාට පස්සේ සියල්ල සමානයි. රහතන් වහන්සේලා සමානයි. මේ මේ මෙහෙණි රහතන් වහන්සේලා බාලයි, පිරිමි රහතන් වහන්සේලා ඉයලයි. ඔබ මේවා කොහෙද තියෙන්නේ? ඒ ඔක්කොම තියෙනවා මේ බාහිරයක් ලෝකයක් තියෙනවා. මේ පුතක් භූමියේ මෝහ ගරන්ධකාරී මිත්‍යා දෘෂ්ටික උම්මන්තක භූමිය. එහෙමයි. මේ <laughs> තියෙන ලෝකේ ඒ ටික ඔක්කොම තියෙනවා. ආ ඒ අපිට ඒක අදාළ නැහැ. අපිට මේ ඇත්තටම අවබෝධ වුණාට පස්සේ ගැටලු මොකුත් නැහැ. ඉතිහාසයත් එකයි, එක්කවත් එකයි නැත්ත් එකයි. හරි පුදුම නිර්මල තැනකටයි එන්නේ. හැමෝම ධර්මය අහන දැන් ඇත්තටම අපිත් එක්ක මේ ධර්මයේ <laughs> අපි අපි දේශනා කරන හැම මොහොතෙම හැම කෙනෙක්ටම වැටහෙනවා කියනකොටම අපිටත් ඇත්තටම අපි දැන් ෆෝන් නම්බර්ස් එහෙම දාන්න නැතුව හිටියේ අපි මුකුත්ම මේවා කරේ නැහැ මේ මෑතකදී තමයි මේ ওই කීප දෙනෙක් හොයාගෙන කතා කරා ඊට පස්සේ අනිත් අයට ප්‍රශ්නයක් වෙලා අපිටත් දෙන්න මේ නම්බර් එක අපිටත් දෙන්න කතා කරන්න කියනවා ඉතින් මේ වදයක් වගේ ෆෝන් එක අයින් කරන්නම බලාගෙන තමයි මේ තේරෙව දාගෙන යන්නේ. මම දැන් ඔබ අන්තේ අද දාලා තේරෙනවා දැක්කා මේ නම්බර් එක. ඊට කලින් මට හම් වෙලා තිබුණේ මං නමුත් මේක දැන් ඉක්මනින්ම අයින් කරයි කියලා තමයි මේ මොහොතේ මම මේ කතා කරන්න ඕනේ කියලා ගත්තේ. මම දන්නා ඉදිරියට අනිවාර්යෙන් මේ කතා කරන එක නවතිනවා කියලා. නවතිනවා නවතිනවා ෆෝන් එක ඇත්තටම අපි අයින් කරන්න බලාගෙන තමයි. එහෙනම් අර නැස ඒ ඔබවහන්සේ කොතන හිඳන් හරි මේ මගවද ණයට මේ කරපු උපකාරය ඒක කියන වචන අති මහත් ඒක කියන වචනේ ආරොත්තුමෙන් වහන්ස ඒකට නමස්කාර කරනවා අපි උත්සාහ කරන්නේ ප්‍රසිද්ධියට එන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ හුදකලා හුදකලා වනාසපුවක බොහොම බොහොම නිහඬව කටයුතු කරන්න අපිට අදාළ නැහැ ওই ප්‍රසිද්ධියට ඒවා අපිට ඒවා ඒවා ඇවිල්ලා පු탁ජන භූමිය අදහස් අපිට නැහැ අපිට අපිට කියන අය කියන්නේ පු탁ජන භූමියේ ඉන්න අයනේ ඉතින් අපි කරුණා කරන ඇයට ඉතින් ඔයාලගේ ස්වභාවයන එක නමුත් අපේ ස්වභාවය පාඩුවේ ඇත්තටම හරි නිදහස් මේ මේ වැඩ ගොඩක් ඌව පටලවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ අවබෝධයටපත් වුණා. හරි හරි අවබෝධ කරගත්ත දේ අපිට මේ අපිට පහසුවට දේශනා කරත් ඒක ආරතනස් ඒක වටිනවා. මොකද අපි අතර මංගලා හිතේ ඇත්තටම ඒක කියන්න බැරි තරම් මහා කෙනක් මහා උපකාරයක් මේ දහම අහලා මේ ටික අහලා මං හිතන්නේ බොහෝ දෙනෙක් Tamanට එතන එහා ය아가න්න බැරුව තිබ්බ ඒ ටික එතන එහා යන්න පුළුවන් වුණා. ඇත්තටම. ඒක රුකුලක් වුණා නේද? එහෙමයි ආරසනාත්. මට ඒක දැනුණා. අපිටත් ඒක ගොඩක් අය කිව්වා මේ මේ අපිට ලොකු උදව්වක්. ඒකට කිය ලොකු උදව්වක්. කරන්නේ සමහරලාට මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ අයට පවා. ඒ ඇත්ත මාර්ගේ ගලප ගන්න බැරුව බණ කිව්වට කවුරුත් දන්නේ නැහැ අපි කියන්නේ නැහැ ඉතින් එයාට හොඳ නැහැ නමුත් එයාට ලොකු උදව්වක් වෙලා තියෙනවා ඇත්තෙන්ම මේක ලොකු උදව්වක් මේ මේ ආකාරයට දේශනා කරලා දේශනාවක් අපිට අහන්න හම්බ අපි හෙව්වද මෙතනින් එහා කරන්නේ කොහොමද කියන හොයන දේ දේශනා කරන්න ඇත්තටම උත්තම හිටියේ නැහැ ඔබ වහන්සේගෙන් විතර ඉන්නවද දන්නේ නැහැ අරුත් නැන්ස අපිට අහන්න හම්බ වෙලා නැහැ මේ තමයි අපිට අහන්න හම්බෙච්ච පළවෙනි අවස්ථාව ඔබ වහන්සේට දහමට নমස්කාර කරනවා පාද নমස්කාරයෙන් ඔබ වහන්සේට තව සිරාත් කාලයක් මේ ලෝක සතුට මේ දහම දේශනා කරන්න ශක්තිය ලැබේවා එහෙමනම් මේ සත්‍ය අවබෝධ කරගෙන ඇත්තටම මේ සත්‍ය අවබෝධ කරගන්න මහින්නාන්සට මේ සියලුම දේ හේතු වෙන්න ඕනේ ඔය මහින්නාන්සට මේ ආත්ම භාවය අවසාන ආත්ම භාවයයි නැවත සසර දුකට යන්නේ නැහැ එහෙනම් මේ අදහසට මේ ධර්ම අවබෝධ වෙන්න ඕනේ. සෙල්වන් සරණයි. සෙල්වන් සරණයි ආරතනහසේ හස්කාර වේවා. දෙයක් දැනෙන්න ගන්නවා. මේ මේ මේ හැම දෙයකම මිදුණු ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒකයි ඥානෙ. ඒකයි අත්තකමේ දකින්නවා කියන්නේ. මේ වචන භාවිතා කරලා ඔබතුමියට මේ ධර්මයේ පෙන්වන්නේ. මේ ප්‍රතිපදාව පෙන්වන්නේ. ප්‍රතිපදාව පෙන්වන්න බැහැ. නමුත් ඔබතුමියම දකින්න ඕනේ. අපි කොච්චර අපි උගුල රේරහ වෙනකම් මෙහෙම කියවත් ඔබතුමියට දැනෙන්නේ නැත්තම් අපි කුමක් කරන්නද? අන්න එහෙම දෙයක් තියෙනවා මේ ප්‍රතිපදාව. ඒ තරම්ම අසරණයි මේක මේක අතරම බුදුන් වහන්සේ පැය ගණන් සමහර